අපි කන්න 11ක් වැඩ කරගත්තු කුඹුර එල්ලේ මහවැලි අධිකාරියේ කියන්නේ කලින් හිටපු නිලධාරීන් විසින් බලපත්‍රය ලියලා දීලා තිනවා ව්‍යාපාරිකයෙකු බිරිඳගේ නමින්. ඒ බලපත්‍රය කැන්සල් කරලා අපි අනුකූලව දෙන්නක තමයි අපි ඉල්ලා සිටින්නේ අපේ දරුවෝ ඉන්නවා බිම දැන් අද මේක අපිට ඉෂ්ට වුනේ නැත්නම් හෙට අපේ දරුවෝ සහභාගී වෙනවා. අපි මේක මැරෙනකම් මේ උපවාස කරනවා. මම කියන්නේ අපි මැරෙන්න අරින්න එපා. මේ අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි මම කියන්නේ.